දැනට ඕන. ඊළඟට ගවඝාතකාගාරයකට වගේ ගෙන ගියාම අපි එතනින් ඒ සතාව නිදහස් කරන්න සමහර වෙලාවට මුදල් දීලා නිදහස් කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ ඝාතනය සඳහා ගෙන ගිය අය අර ගවයාගේ වටිනාකම වගේ තුන් ගුණයක් විතර සමහරට මුදලක් කියනවා. කිව්වෙන් පස්සේ සමහරු කල්පනා කරන්නේ අපි පින්කමක් නේ කරන්නේ. ඒ නිසා කේවල් කරන එක හොඳ නැහැ. මේ කියන ගාන දීලා ගන්නට ඕන. තව වැඩිපුර ඉල්ලනෝ නම් ඒ ගාන හරි දෙන්න ඕන. එහෙම කියලා බොහොම සත්භාවයෙන් මුදල් දීලා ගන්නවා. හැබැයි එහෙම ගත්තා වුණාට අර අපි දෙන මුදල අරගෙන ඒ මනුස්සයා සමහරලාට තව ගවය 3 දෙනෙක් ඝාතනය කිරීමට රැගෙන එන්න පුළුවන්. එතකොට එක ගවයෙක් නිදහස් කරන්න අපි මුදල් දෙනවා. අපි දෙන මුදලින්ම ගවය 3 දෙනෙක් ගෙනල්ලා ඝාතනය කරන්නට ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට මුදල් ගෙවලා සතුන් නිදහස් කරනකොටත් වඩා බුද්ධිමත් වෙන්නට ඕන වඩා ප්‍රඥා සංප්‍රයුක්තව ඥාන සංප්‍රයුක්තව කල්පනා කරලා කටයුතු කරන්නට ඕන. අපි කරන ක්‍රියාවෙන් තවත් හානියක් සිදු කරන්නට ඉඩ නොසැලසෙන විදිහට. ඉතින් එහෙම කරනකොට අපිට ටිකක් වෙහෙසෙන්න වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ගව ඝාතකාගාරයට ගෙනියන්නට පෙරහත්වම අපිට ඒ සතා නිදහස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ගවයෙක් හදන කෙනෙක් ඒ ගවයව විකුණන්නේ හදාගන්න බැරිකම නිසා හරි එහෙම නැත්නම් Tamanට නඩත්තු කරගන්න බැරිකම නිසා හරි Tamanට ප්‍රයෝජනයක් නැතිකම නිසා හරි Tamanට මුදල් අවශ්‍යතාවය නිසා හරි මේ කවර හෝ හේතුවක් නිසා එතකොට ඒ Taman ළඟ හිටිය ගවයා ගවඝාතකාගාරයට විකිණීම තුලින් ඒ මිනිස්සයත් අකුසල කර්මයක් කරගන්න. එතකොට අපිට එතනටම මුදල් දීලා ගන්නට පුළුවන් නම් ඒ මිනිස්සයත් අකුසලයෙන් නිදහස් කළා වෙනවා ගවයාගේ ජීවිතයත් ආරක්ෂා කළා වෙනවා අපි දෙන මුදල නැවත ගවයෙකු ඝාතනය වෙන්නට යොදවන්නේත් නැහැ. එතකොට හැම පැත්තෙන්ම කුසලය අංග සම්පූර්ණව පරිපූර්ණව ඥාන සංප්‍රයුක්තව සිදු කරගන්නට පුළුවන් වෙනවා. ඒ විදිහට කටයුතු කරන්නට පුළුවන්. නමුත් ඉතින් ඒක පහසු නෑ. ගව ඝාතකාගාරයට ගිහිල්ලා අපි මුදල් දීලා ගවයෙක් නිදහස් කරන තරම් ලේසියෙන් පහසුවෙන් කරන්න බෑ. හුඟක් සෙවිල්ලෙන් ඉන්නට ඕන, බොහෝ දෙනාට දැනුවත් කරලා තියන්නට ඕන. ඊළඟට ඒ ගවයා විකුණන්න සූදානම් වෙනකොටම අපි අතේ මුදල් තියෙන්න ඕන නැත්නම් ඉක්මනින් එකතු කරගන්න ඕන මෙහෙම ඉතින් ටිකක් අවදානමක් එතන තියෙනවා ඉතින් නමුත් ඥාන සංප්‍රයුක්තව කුසල් කරනකොට යම් යම් කැපකිරීම කරන්නට සිද්ධ වෙනවා ලාභයට දේවල් කරන්න ගියන් පස්සේ අමතර කරුණත් ඒකත් එක්කලා එකතු වෙන්නට ඉඩකඩ තියෙනවා මේකෙන් අදහස් කරන්නේ ගව ඝාතකාගාරයට ගිහිල්ලා ගවය නිදහස් කරන්න එපා කියන එක නෙමෙයි අපි කරන කුසල් දහම් වඩා අංග සම්පූර්ණ කුසල් බවට පත් වෙන්න වඩා උසස් කුසල් බවට පත් වෙන්න වඩා ඥාන සම්ප්‍රයුක්ත කුසල් බවට පත් වෙන්න අපි ප්‍රඥාව පාවිච්චි කරලා කැපවීම කරලා අපට ඒවා સિદ્ધ කරන්නට වෙනවා. එහෙම නොවුනොත් අපි කුසලයේ කියලා හිතාගෙන කරන දේ අල්ප කුසලයක් තියෙන්නට පුළුවන්. ඒකෙන් වැඩි අනර්ථයක් සිද්ධ වෙන්නටත් යම් ඉඩකඩක් තියෙනවා. මේවා ගැන අපි නුවණින් කල්පනා කරලා කටයුතු කරන්න ඕන.